ඒ හඳුනා ගන්නට අවශ්‍ය බාහිර ගති ලක්ෂණ සහ මානසික ගති ලක්ෂණ බොහොමයක් ධර්මයේහි පැහැදිලි කරනවා මොනවද බාහිර ගති ලක්ෂණ කියලා කියන්නේ රාග චරිතයක් ඇති පුද්ගලයා ආහාර පාන අනුභව කරන්නට ගියොත් ඒ තැනත්තා බොහොම රසවත් දේවල් මිහිරි දේවල් වලට තමයි ඇලුම් කරන්නේ ඒ වගේම ඒ තැනත්තා බොහොම සෑහෙන වෙලාවක් ඒවා රස විඳමින් තලුමරමින් හිමින් හිමින් සැරේ ඒවා භුක්ති විඳින හැබැයි ද්වේෂ චරිතය එහෙම නෙමෙයි. ඒ තනත්තාට ඒවා රස විඳීමේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. කොහොම හරි ඉක්මනට ආහාර ටික අනුභව කරලා ඊළඟ කටයුත්තට යොමු වෙන්න හෝ එහෙම නැත්නම් එතනින් බැහැර වෙන්නට උත්සාහ කරනවා විනා ඔහු ඒවා පිළිබඳව තරම් ආස්වාදනය කරන බවක් ප්‍රකට වෙන්නේ නැහැ. ඊළඟට මෝහ චරිතයගේ ස්වභාවය තමයි ඒ පුද්ගලයාට ਵਿਚාරයක් නැහැ. සමහර වෙලාවට රසයත් එක්ක බැඳෙන්නත් පුළුවන් සමහර වෙලාවට ගැටෙන්නත් පුළුවන් ඒ වගේම ආහාර ටික අනුභව කරන්න ගියාම බත් පුළු විසුරු වගේම ඒ වගේම සමහර වෙලාවට කට දෙපසින් හැලෙනවා ඉඳුල් හැමතැනම තවරගෙන මේ විදිහට වෙන්නට පුළුවන් ඒ මෝහයේ අඩු වැඩි බවත් එක්කලා එක් එක් පුද්ගලයාගේ ස්වરૂපය. ඊළඟට මේ චරිත ලක්ෂණ ඇති අය දැන් සද්ධා චරිත බුද්ධි චරිත විතර්ක චරිත පිළිබඳව පින්නතුනි පැහැදිලි කරන්නේ ඒ අයගේ ස්වરૂපය සද්ධා චරිත පුද්ගලයා රාග චරිතය ඇති පුද්ගලයාගේ චරිත ලක්ෂණ වලට බොහෝ දුරට සමාන වෙනවයි කියන බව තමයි පැහැදිලි කරන්නේ. මොකද රාගයේ බහුලව ඉපදුනාට ඒ පුද්ගලයා කුසල් කරද්දී රාග චරිතයක් ඇති පුද්ගලයාට සද්ධාව තමයි ප්‍රබලව මතුවෙන්නේ. ද්වේෂ චරිතයක් ඇති පුද්ගලයා කුසල් කරද්දී සද්ධාව නෙමේ ප්‍රබලව මතුවෙන්නේ බුද්ධිය තමයි එතනත්තාගේ ප්‍රබලව මතුවේ. ඊළඟට මෝහ චරිතයක් ඇති පුද්ගලයා කුසල් කරන්නට පෙළඹෙද්දී ඒතනත්තාට විතර්ක තමයි බහුලව මතුවේ. මෙන්න මේ විදිහට රාග චරිතය සද්ධා චරිතයට බොහෝ දුරට සැසඳෙනවා ඊළඟට ද්වේෂ චරිතය බුද්ධි චරිතයට බොහෝ දුරට සැසඳෙනවා මෝහ චරිතය විතර්ක චරිතයට බොහෝ දුරට සැසඳෙනවා එතකොට වෙනත් පැත්තකින් අපි කතා කරනවා නම් රාග චරිතයක් ඇති තැනැත්තා කුසල් කරනකොට සද්ධාව තමයි ඒ තැනැත්තාගේ මතුවී ප්‍රකට වෙන්නේ ද්වේෂ චරිතය ඇති තැනැත්තාගේ බුද්ධිය ප්‍රකට වීමේ ඉඩකඩ වැඩි මෝහ චරිතය ඇති තැනැත්තාට විතර්ක බහුල වීමට තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට පෙන්නතුනි දැන් රාග චරිතය ඇති පුද්ගලයා ඉරියව් පවත්වනකොට ඒතනත්තා නිදා ගන්නට ගියත් බොහොම පිළිවෙලට තමයි ඇද ඇතිරිලි සකස් කරගෙන බොහොම පිළිවෙලට නිදා ගන්න ගතිය. හැබැයි ද්වේෂ චරිතය ඇති පුද්ගලයා හැම නෙමෙයි ඒ ඒ වෙලාවට තියෙන දේත් එක්කලා යපෙනවා. හැරෙන්නට ඔහු විශේෂයෙන් ඒවා විචිත්‍ර කරන්නට පිළිවෙල කරන්නට එහෙම පෙළඹෙන්නේ නැහැ. මෝහ චරිතය ඇති පුද්ගලයාට ඒවා පිළිබඳව නිනව්වක් ඇත්තේ නැහැ විශේෂ ස්වභාවයක් ඇත්තේ නැහැ අනිත් අය පවතින රටාවත් එක්කලා සමහරට අනුගත වෙන්නට පුළුවන් එහෙම නැත්නම් අවිචාරවත්ව පවතින්නට පුළුවන් ඉතින් මේ විදිහට ඉරියව් පැවැත්වීමේදී ඒ වගේම වැඩ කටයුතු කරද්දී ආහාර ගනිද්දී ඊළඟට ලෝකේ අරමුණු වලට ප්‍රතිචාර දක්වද්දී මේ හැම අවස්ථාවකදීම රාග චරිතය ඇලෙන බැඳෙන ස්වરૂපයෙන් ඒවට ප්‍රතිචාර දක්වනවා ද්වේෂ චරිතය ගැටෙන හැපෙන ස්වરૂපයෙන් ප්‍රතිචාර දක්වනවා මෝහ චරිතය බොහෝ කොට අවිචාරවත්ව ඒවට ප්‍රතිචාර දක්වනවා ඊළඟට මානසික ගුණාංග වශයෙන්ොත් ඔවුනොවුන්ගේ ගති ලක්ෂණ වෙනස් වෙනවා රාග චරිතයක් ඇති පුද්ගලයා තුළ මායා සාඨෙය්‍ය ඒ වගේම මහිච්ඡතා අත්‍රිච්ඡතා පාපිච්ඡතා අසන්තුට්ඨිතා මේ වගේ මානසික ගුණාංග මතුවීම ඉඩකඩ වැඩි. මායා කියලා කියන්නේ තමන් ළඟ තියෙන අඩුපාඩු දුර්වලකම් අනිත් අයට නොපෙනෙන්න වහන ගතිය. තමන් ළඟ දුබලකම් තියෙනවා ඒ දුර්වලකම් වසා ගන්නට උත්සාහ කරනවා. ඒක තමයි මායා කියලා කියන්නේ. සාඨේය කියලා කියන්නේ නැති ಗುಣ ප්‍රකට කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ පුද්ගලයා තමන් ළඟ නැති දේවල් අනිත් අයට ප්‍රකට කරලා අනිත් අයගේ හිත් දිනා ගන්නට තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්නට වෑයම් කරන ගතිය වැඩි. සාටහිය කියලා කියන්නේ ඒකයි. ඊළඟට මහිච්ඡතා කියලා කියන්නේ බොහෝ බලාපොරොත්තු ඇති බව. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත, අපේක්ෂාව. මහිච්ඡ කියලා කියන්නේ එකකින් දෙකකින් සන්තෝෂයටපත් වෙන්නේ නැහැ, තෘප්තිමත් වෙන්නේ නැහැ, බොහෝ අපේක්ෂා කරන. එකක් ලැබුණොත් දෙකක්, දෙකක් ලැබුණොත් හතරක්, හතරක් ලැබුණොත් අටක්. මේ විදිහට බහුල අපේක්ෂා ඇති බව. ඊළඟට අත්‍රිච්ඡතා කියලා කියන්නේ වඩා ප්‍රණීත දේවල් අපේක්ෂා කරන ගතිය. අපි හිතමු Tamanට වස්ත්‍රයක් ඇඳුමක් තියෙනවා නම් ඊට වඩා හොඳ මට්ටමේ ඇඳුමක්. වාහනයක් තියෙනවා නම් ඊට වඩා හොඳ මට්ටමේ වාහනය. ඒක තමයි අත්‍රිච්ඡතාවය කියලා. ඊළඟට පාපිච්ඡතා කියලා කියන්නේ ඒ තමන්ගේ බලාපොරොත්තු අපේක්ෂා ඉටු කරගන්නට ධාර්මිකව පමණක් නෙමෙයි අධාර්මික වුණත් කටයුතු කරන්නට ඒ තැනත්තා පෙළඹෙනවා. ධාර්මිකව ලෝක සම්මතයට අනුව දේවල් සම්පාදනය කරගන්නට බැරි නම් Tamanට අවශ්‍ය දේවල් ලං කරගන්නට බැරි නම් වැරදි විදිහට හරි ඉන්ද්‍රිය පිනවන්නට සම්පත් රාශි කරන්නට පෙළඹෙන ගතිය තමයි පාපිච්චතා කියලා කියන්නේ. අසන්තුට්ඨිතා කියලා කියන්නේ කොච්චර ලැබුණත් ඒ තැනත්තට සතුටක් නැහැ, තෘප්තියක් නැහැ, හැම විටම නොපිරුණු ගතියෙන් යුක්තව බොහෝ බලාපොරොත්තු ඇති කරගෙන කටයුතු කරනවා. මෙන්න මේ වගේ ගති ලක්ෂණ තමයි මානසිකව රාග චරිතයගෙන් ප්‍රකට වෙන්නේ. ඊළඟට ද්වේෂ චරිතයගේ ස්වභාවය තමයි ක්‍රෝධ, උපනාහ, මක්ක, පලාස, ඉස්සා, මච්චරිය මෙබඳු ගති ලක්ෂණ වලින් යුක්ත බව. ක්‍රෝධ කියලා කියන්නේ කුපිත වෙන ගතිය. අරමුණ සමග ගැටිලා අරමුණට ප්‍රතිවිරෝධාකාරයෙන් විරුද්ධතාවයෙන් නැගී සිටින ගතිය. ඒක තමයි ක්‍රෝධයයි කියලා උපනාහ කියලා කියන්නේ වෛරය. බද්ධ වෛරය කියලා හඳුන්වනවා. එතකොට කෝපය බහුලව යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධව දීර්ඝ කාලයක් නැවත නැවත විවිධ කරුණු සම්බන්ධව කෝපය මතුවෙනකොට ඒ පුද්ගලයා සමග ඒ කෝපය බද්ධ වෙලා යම් කලක් යද්දී වරදක් කළත් නොකළත් දකින ගානේ සිහිපත් වෙන ගානේ නුරුස්සන ගතියක් මනසේ මතුවෙන. ඒක තමයි බද්ධ වෛරයයි කියලා හඳුන්වන්නේ. ඒ ගතිය මේ ද්වේෂ මූලික පුද්ගලයාගෙන් ප්‍රකට වෙනවා. එතකොට ක්‍රෝධය, උපනාහය, ඊළඟට මක්ඛය. මක්ඛ කියලා කියන්නේ ಗುಣ මකන බව. අනිත් අයගේ ගුණය දකින්න කැමති නැහැ. දැන් රාග චරිතය ඇති පුද්ගලයා සද්ධා චරිතය ඇති පුද්ගලයා අනිත් අයගේ ගුණය දකින්නට කැමති ගුණය අගය කරනවා ඒ ගුණයත් එක්කලා බැඳෙන ගතියක් තියෙනවා නමුත් ද්වේෂ චරිතය ගුණය අගය කරන්නට සූදානම් නැහැ ගුණය දකින්නට සූදානම් නැහැ ඒ ගුණය යටපත් කරන ගුණය මකා දමන්නට උත්සාහ කරන ගතිය තමයි ඒ තනත්තගෙන් ප්‍රකට වෙන්නේ. මකු බව. ඊළඟට පලාස කියලා කියන්නේ යුගග්‍රාහී බව. ඒ කියන්නේ අනිත් අය ළඟ යම්කිසි ගුණයක් තියෙනවා නම් ඒගොල්ලන්ට විතරක් නෙමෙයි අපි ළඟත් ඒවා තියෙනවා. අනිත් අයට යම් හැකියාවක් තියෙනවා නම් ඒගොල්ලන්ට විතරද හැකියාවන් තියෙන්නේ අපටත් ඒ හැකියාවන් තියෙනවා කියලා හැමතිස්සෙම ලෝකයේ අනිත් අයගේ ගුණය වටිනාකම පිළිගන්නට සූදානම් නැහැ. ඒකත් එක්ක තමනුත් සැසඳෙන්න පෑහෙන්න උත්සාහ කරනවා. ඒක තමයි පලාසය කියලා කියන්නේ. ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ තමන් කැමති වෙන තමන් අපේක්ෂා කරන යම් කාරණයක් සම්බන්ධව අනිත් කෙනා ඉදිරියට යනවා පෙනෙනවා නම් ඒක රුස්සන්නේ නැති ගතිය. ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ එක් එක් පුද්ගලයාට ආවේනික විදිහට හැම කෙනෙක් තුළම එකම කාරණයක් සම්බන්ධව ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ නැහැ. අපි හිතමු Taman ධනයට ඇලුම් කරනවා නම් අනිත් කෙනා ධනයෙන් ඉදිරියට යනකොට Tamanට ඊර්ෂ්‍යාව මතුවේ. Taman යාන වාහන වලට කැමති නම් අනිත් කෙනා යාන වාහන ආදිය ලබනකොට Tamanට ඊර්ෂ්‍යාව මතුවෙනවා. Taman දැනුගත්කමට කැමති නම් අනිත් කෙනා ඉගෙන ගන්නකොට Tamanට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. අන්න ඒ වගේ තමන් අපේක්ෂා කරන තමන් බලාපොරොත්තු වෙන දෙයින් අනිත් කෙනා ඉදිරියට යනවා දැනෙනකොට ඒ ගතිය රොස්සන් නැති මානසික తত্ত্বය තමයි ඊර්ෂ්‍යාවයි කියලා හඳුන්වන්නේ. ඊළඟට මසුරුකම. මසුරුකම කියලා කියන්නේ තමන් සන්තක දේවල් අන් අය පරිහරණය කරනවාට නොකමැති ගතිය. තමන්ගේ දේවල් අනිත් අයට අත්පත් වෙනවට කැමති නැහැ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක ඒක රුස්සන්නේ නැහැ. ඒක තමයි මසුරුකම කියලා කියන්නේ. මෙන්න මේ වගේ ගති ලක්ෂණ තමයි අර ද්වේෂ අධික චරිතයේහි මානසික ගුණාංග හැටියට ධර්මයේ පැහැදිලි කරන්නේ. ඊළඟට මෝහාධික පුද්ගලයාගේ ස්වභාවය තමයි තීන මිද්ධ, ඒ වගේම උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡාව. ඊළඟට ආදානග්‍රාහී බව, දුප්පටි නිස්සග්ගී බව. මේ ගති ලක්ෂණ තමයි මෝහාධික පුද්ගලයාගේ මානසික ගුණාංග හැටියට දක්වන්නේ. තීන මිද්ධ කියලා කියන්නේ සිත චිත්තචෛසික ධර්මයන් හැකිලෙන ගතිය, අලසකම, උදාසීන බව. ඒ මෝහ චරිතයේහි ස්වභාවය. ඊළඟට උද්දච්ච කුක්කුච්ච උද්දච්චයි කියලා කියන්නේ මනසෙහි සැලෙන බව කුක්කුච්ච කියලා කියන්නේ තැවෙන ගතිය. එතකොට සැලෙන ගතිය, තැවෙන ගතිය ඒ තනත්තාගේ බහුලයි. විචිකිච්ඡා කියලා කියන්නේ සැක කරන ගතිය. ඒකද මේකද කියලා තීරණයකට එන්න බෑ. අවිනිශ්චිත බව. පැහැදිලි නිගමනයකට නොයන ගතිය. ඒ වගේම සැක කරන ගතිය. ඒ මෝහ චරිතයගේ ලක්ෂණ. ඊළඟට ආදානග්‍රාහී දැඩිව යමක් යම් දෘෂ්ටියක් ග්‍රහණය කරගත්තොත් යම් මතයක එල්බගත්තොත් ඒක හරිද වැරදිද හොඳද නරකද සහේතුකද නැද්ද මේ මොකුත් කතාවක් නැහැ ඒකම දැඩිව අල්වගෙන ඉන්නවා දැඩිව එහිම එල්බගෙන ඉන්නවා ඒක තමයි ආදානග්‍රාහී කියලා කියන්නේ ගත්තු මතය ගත්තු දෘෂ්ටිය එල්බ ගන්නා බව දුප්පටි නිස්සග්ගේ කියලා කියන්නේ ඒ එල්ලිච්ච ඒ දෘෂ්ටිය අතහරවන්නට පහසු නැහැ ඒක බැහැර කරන්නට පහසු නැහැ. කොයිතරම් කරුණු කිව්වා වුණත් ඒවා ඒත්තු ගන්නන්න පහසු නැහැ. මොකද ප්‍රඥාව නැති නිසා ඒවා එතනටාට පැහැදිලිව නිවැරදිව ඒත්තු යන්නේ නැහැ. මෙන්න මේ විදිහට මෝහ චරිතයාගේ ස්වභාවය තමයි ඔය කියන ගති ලක්ෂණ. ඊළඟට සද්ධා චරිතයා සිල්වතුන් ගුණවතුන් දකින්නට කැමති වෙනවා. ඊළඟට ධම්මහන්නට ධර්මය ශ්‍රවණය කරන්නට කැමති වෙනවා. ඒ වගේම පරිත්‍යාගශීලී ගුණයෙන් යුක්ත වෙනවා. ප්‍රසාදනීය ගුණයෙන් යුක්ත වෙනවා අනිත් අයගේ ගුණය දකින්නට කැමති වෙනවා ගුණය අගයනවා ඒ වගේම නිතර සතුටින් ඉන්නට උත්සාහ කරන හැම නැත්නම් සතුට සිතින් ප්‍රීතියෙන් කටයුතු කරන ගතිය මේවා තමයි සද්ධාව ඇති පුද්ගලයා හඳුනා ගන්නට තියෙන ගති ලක්ෂණ ඊළඟට බුද්ධිය ඇති පුද්ගලයා බුද්ධි චරිතයේ ස්වභාවය තමයි අප්‍රමාදී ගුණය ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා නිතරම සිහිය නුවණ පාවිච්චි කරලා දේවල් කරනවා හොඳ නරක යහපත අයහපත තෝරා බේරාගෙන ක්‍රියා කරනවා. ඒ වගේම යම් කරුණක් පිළිබඳව Tamanට සංවේගයක් ඇති වුණොත් ඒකෙන් තැවි තැවි ඉන්නේ නැහැ. ඒ සංවේගය ඇති වුණු කාරණය සම්බන්ධව Taman එතෙන් පටන් වීරෙන් යුක්තව ක්‍රියාත්මක කරනවා. සංවේගයයි කියලා කියන්නේ පින්නතුනේ දුක් වෙනවා කියන එක නෙමෙයි. යමක පවතින අනර්ථය අනතුර බියජනක බව නුවණින් වටහා ගන්න ගතිය තමයි සංවේගය කියලා කියන්නේ. දැන් ඔය සමහර වෙලාවට අපි දකින්නේ මලගෙවල් වල තියෙන්නේ සාතිශය සංවේගය කියලා. එහෙම සංවේගයේ සාතිශය බවක් ඇත්තේ නැහැ. එතනයි සාතිශය සංවේගය කියලා කියන්නේ අර සාතිශය ශෝකය කියන වගේ අදහසක්. නමුත් ශෝක වෙන ගතිය නෙමේ සංවේග කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ નિસරු බව ප්‍රඥාවෙන් දැකීම තමයි සංවේගය කියලා. එතකොට ඒ નિස්සාරත්වය ප්‍රඥාවෙන් දකිනකොට ඒ තනත්තා යෝග්‍ය දේ කරන්නට වීරයෙන් උත්සාහවත් වෙනවා. බුද්ධි චරිතයේ ස්වභාවය තමයි ඒක. ඊළඟට විතර්ක චරිතයේ ස්වභාවය තමයි නිරන්තරයෙන් අර විදිහට සැක කරන ගතිය, අර මෝහ චරිතයට බොහෝ කොට සමීප ගති ලක්ෂණ. තීරණයකට එළඹෙන්නේ නැහැ. තීරණයකට එළඹෙන්නට ඒ තනත්තාට පැහැදිලිව වැටහෙන්නේ නැහැ. ඒ වගේම නිතරම අරමුණෙන් අරමුණට අවධානය විසිරෙනවා. එක අරමුණක පිහිටන්නට බෑ. ඒ වගේම එක වැඩක යෙදෙන්නට බෑ. එක වැඩක පිහිටලා වැඩි කාලයක් එක කටයුත්තක නිරත වෙන්නට බෑ. නිතර දේවල් වෙනස් කරන්න ඕන. රැකියාව වුණත් එකක් කරනවා, ඒක අතාරිනවා, තව එකක් කරනවා, ඒක අතාරිනවා. ඉගෙනීම වුණත් එක දෙයක් ඉගෙන ගන්නවා, ඒක ටිකක් කරලා අතාරිනවා, තව එකක් ඉගෙන ගන්නවා, ඒක ටිකක් කරලා අතාරිනවා. මේ විදිහට අධ්‍යයනය කිරීම සඳහා එහෙම එකින් එක වෙනස් කරමින් කරන්නට පුළුවන් යම් කිසි කෙනෙක් බුද්ධිමත්ව. නමුත් මේ විතර්ක චරිතයගේ ස්වභාවය ඒකේ පිහිටන්නට බැරි ගතිය, චපල ගතිය තමයි ඒ තනත්තාගේ බහුලව ප්‍රකට වෙන්නේ. මෙන්න මේ විදිහට මේ චරිත ලක්ෂණවල මානසික ගුණාංග තුලින් අපි හඳුනා ගන්නට ඕන මේ ගුණාංග වලින් කෙබඳු ගුණාංගද Taman තුල බහුලව පවතින්නේ. ඒ අනුව තම තමන්ගේ චරිත ලක්ෂණ හඳුනාගෙන විනිශ්චය කරගෙන තම තමන් ඒ දුර්වලකම් මගහරවා ගන්නට කෙසේ ක්‍රියා කළ යුතුද කියන ආකාරය තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය Tamanට අනන්‍යව පුහුණු කරනවා කියලා